හැම දිනම තුන් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනම මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ ඔබට ධර්මයේ පිළිබඳව ඇතිවෙන දහම් ගැටලු පිළිබඳව භාවනාව පිළිබඳව ඔබට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු පිළිබඳව තේරුම් ගැනීමයි මේ කමඨහන වැඩසටහන තුළින් ඔබ සිදු කරගනු ලබන්නේ. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටළු රාශියක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේදී දායකත්වය ගැන කටයුතු කරන ඒ පින්වත් මහත්මයාත් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. භාවනාව සම්බන්ධයෙන් මේකට පිළිතුරක් දෙන්නට කියලා අපිට ඒ ප්‍රශ්නය පිළිබඳව අපි පළමුව අපේ අවධානය යොමු කරමු. වසර 5කට පමණ කාලයක සිට භාවනාව වැඩිවීමට මහන්සි ගන්නවා. ඒ හැකි සෑම අවස්ථාවකම ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව වැඩිවීමට උත්සාහවත් වෙනවා. YouTube ධර්මදේශනා සහ භාවනා අනුශාසනා මාර්ගයෙන් පුහුණු වුණා මිස නේවාසික භාවනා වැඩසටහනක පුහුණුව ලබාගෙන තාම නැහැ. භාවනාව දියුණු කිරීමට මෙය නේවාසික පුහුණුව අත්‍යවශ්‍යද කියලා පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. මේ වන විට මානසික තත්වයේ යම් හොඳ වෙනස්කම් දැනෙනවා. සමහර දේශනාවල සමත භාවනාව වැඩි දියුණු කර විපස්සනාව වැඩි යුතු බව කියන අතර සමහර දේශනාවල සතර කමඨහන් මුලින් වැඩි යුතු බව කියවෙනවා. ඒ වගේම සතර කමඨාන සතර සතිපට්ඨානයේ සිටූ නමුත් සතිපට්ඨාන භාවනාව ඊතාසියොම් භාවනාව වැඩි දියුණු කළ කෙනෙකුට භාවනාව වැඩි දියුණු කළ කෙනෙකුට පමණක් කළ දෙයක් හැක්කක් බව තවත් දේශනාවක කියවෙනවා මේ පැහැදිලි කර දෙන්නට කියලා. ඉතින් ප්‍රශ්න කිහිපයක් ඒ ඔස්සේ යොමු වෙලා තියෙනවා. මේක ඊටාම වැදගත් වෙනවා බොහෝ දෙනෙකුට හේතුව බොහෝ දෙනෙක් මේ මූලික කාරණාවන් අපිත් ගොඩක් වෙලාවට නැවත නැවත මේ මූලික කාරණා කියන්නේ නැහැ. ඒ හේතුව නිසාම දෝ මේ මූලික කාරණාවන් පිළිබඳව ගොඩක් වෙලාවට සමහර කෙනෙකුගේ අවධානය ගිලිහි යන ආකාරයක් අපි දකිනවා. ඇත්තටම මේ භාවනාව පිළිබඳව අපි කතා කරනකොට මේකේ පළවෙනි ප්‍රශ්නය හැටියට ගත්තාම නේවාසික පුහුණුවක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුද කියන දෙයට ගියාම ඇතෙම නේවාසික පුහුණුවක් ලැබිය යුතුමයි කියලා එහෙම නියතියක් ඇත්තේ නැහැ. නේවාසික පුහුණුවක් ලැබීම කිසිසේත්ම අනිවාර්ය නැහැ. ඒක නේවාසික පුහුණුවක් ලැබුවා කියලා නිවනට ඒ අය විශේෂයෙන් ලංවන්නේවත් නොලැබුව අය දුරස්සන්නේවත් නැහැ. නිවන් දකින්නටනේ අපි හැමදෙනාම අපේ හිත සකස් කරගන්නටනේ මේ විවිධ භාවනා ක්‍රමවේදයන් අපි භාවිත කරන්නේ. එහෙනම් ඒක ගැටලුවක් කරගන්න එපා මේ මාසික භාවනාව කියන එක එකට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් අපිට මොකක්ද අදාළ වෙන්නේ? මූලික වශයෙන්ම ඔබට අදාළ වෙන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි ඔබ ඔබේ භාවනා ක්‍රමවේදය පිළිබඳව කෙතරම් දුරට දැනුවත්ද? ඒ භාවනාවේ මුලපටන් නිවන දක්වාම ඔබ ඒ භාවනාව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ දැනුවත්ද? ඒ වගේම ඔබ සිටින පරිසරයෙහි සිට ඒ භාවනාව ප්‍රායෝගිකව වැඩි හැකිද? මෙන්න මේ වගේ කරුණු පිළිබඳව ඔබ මූලික අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් ඉස්සෙල්ලම ඔබට තියෙන්නට ඕනේ මූලික වශයෙන්ම ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. සත්‍ය ඥානය තියෙන කෙනාට මේ භාග්‍යතුන් වහන්සේ කෘත්‍ය ඥානය පනවන්නේ. කරන්න දෙයක් පනවන්නේ. එහෙනම් ඔබට ඉස්සෙල්ලම තියෙන්නට ඕන දේ මොකද්ද? සත්‍ය ඥානය තියෙන්නට ඕනේ. කියන මුලපටන්ම නිවන දක්වා මේ යන මාර්ගය පිළිබඳව මේ ධර්මය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට තිබීම ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ මේ ආකාරයන්ගෙන් තමයි මම බලාපොරොත්තු වෙන මේ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා මම යන්නේ. අන්නේ නිවැරදි මාවත පිළිබඳව ඔබට තේරුමක් වෙන්නට ඕනේ. එක මූලික වශයෙන්ම දර්ශනය දැනගෙන තියෙන්නට ඕනේ මේකයි සාක්ෂාත් කරන්න යන්නේ කියන එක ධර්ම ශ්‍රවණය ඒකදී ඔබට ඉතාම වැදගත් වෙනවා යන ඉලක්කය හඳුනා ගන්න. ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නේ ගෝල් එක අපි ගන්න යනකොට ඒකට වැටිලා තියෙන පාර කොයි වගේද කියන එක ගැන ඊළඟට අපිට දැනුම තියෙන්නට ඕනේ. කොයි විදිහටද ඒකට අපි ලං වෙන්නේ කියන එක ගැන. ඒකට මුලින්ම අපේ ඉලක්කය පැහැදිලි වීම ඊට පස්සේ ඉලක්කයට ළඟා වීම සඳහා තියෙන මාර්ගය පැහැදිලි වීම. අන්න එතනින් තමයි ඔබේ භාවනාව පිළිබඳව ඔබට තියෙන මේ පැහැදිලි බව අවශ්‍ය වෙන්නේ. මේක සමතේද මේකද විපස්සනාද වැදගත් වෙන්නේ. මේ ආදී කරුණු ඔබට තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට මෙතනදී සමතේහි තියෙන ಉಪකාරී බව කොච්චරද විපස්සනාවේහි ಉಪකාරී බව කොච්චරද ඔබේ චරිතය මොන විදිහටද මේ වගේ කරුණු ගැන සැලකිල්ලක් දැක්වීම වැදගත්. එතකොට මම අර කියපු තුන්වෙනි තැන ඔබට එනවා ඒ තමයි ඔබ ඉන්න පරිසර පද්ධතිය තුළ ඒ කියන ඉලක්කය සපුරාගත හැකිද කියන එක. නිවන් දැකීම කියන ඉලක්කය සපුරා ගැනීමට ඔබ සිටින පරිසරය ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබේ හිත වඩනවා කියන තැනට ඔබ ඉන්න පරිසරය බලපානවා ඒක විශේෂයෙන්ම සමතේ පැත්තෙන් අපි හිත භාවිත කරනවා නම්. මේ කියන්නේ සමතේපා කියලා නෙමෙයි. චිත්ත සමතයක් නැතුව නුවණ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සමතය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි සමතය උපදවා ගැනීම සඳහා අපි භාවිත කරන උපක්‍රම මොනවාද? ක්‍රමවේද මොනවාද කියන එක මෙතනදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු කරුණු විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔබ gedarක ඉන්න කෙනෙක් නම් හැමදාම ඔබ උත්සාහවත් වෙන්නේ සමතය කියන දේ වඩන්නට නම් ඔබට ලෞකික කටයුතු කරන්න තියෙනවා. ඒකයි මම කිව්වේ ඔබේ චරිතය, ඔබේ විදිහ, ඔබ ජීවත් වෙන පරිසරය තේරුම් ගන්න ඕනේ කියලා. ඔබට අනගාരിക පැවැත්මක් තියෙනවා නම් බාහිර එන කරදර නැත්තම් සමාජයත් එක්ක නිතර ගිහිල්ලා ගැටෙන්න වෙන මට්ටම් නැත්තම් අන්න ඔබට ඊටාම පහසුවෙන් සමතේ වඩලා අරමුණු විතරට යටපත් කරලා ඊට පස්සේ විපස්සනාව කරා නැඹුරු වෙන්න ඊටාම පහසෙන් පුළුවන්කම තියෙනවා. ගැටලුවක් නැහැ ඔබ ආනාපාන සතිය හෝ වේවා මෛත්‍රිය තුලින් හෝ වේවා ප්‍රවේශය සලසා ගැනීම සඳහා නැවත නැවත ඔබේ කමටහන හැටියට එය තියාගෙන භාවිත කිරීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඔබ සමහර වෙලාවට ගෙදරක ජීවත් වෙන ස්වාමියෙක් වෙන්නට පුළුවන් බිරිඳක් වන්නට පුළුවන් දරුවෝ හැටියට ඔබ අධ්‍යාපනය ලබන අය වෙන්නට පුළුවන් ඔබ රැකියාවක නියුතු කෙනෙක් වෙන්නට පුළුවන් සමාජයත් එක්ක නිතර ගැටෙන කෙනෙක් වෙන්න පුළුවන් අන්න එහෙම වුණාට පස්සේ අර උග්‍ර සමාධියක් ඇති කරගලා ඒ පැත්තට ධ්‍යාන සමාපatti උපදවලා ඊට පස්සේ විපස්සනාව පැත්තට නැඹුරු වෙන සමත මූලික විපස්සනාව කියන දේ ඔබටත් එම බොහෝ දුරට ප්‍රායෝගික ක්‍රමයක් නොවන්නට පුළුවන්. අර දේවල් වලින් ඈත් වෙනකොට ඔබට ඒකට ප්‍රායෝගික ක්‍රමයක් බවට එකපත් වෙන්න පුළුවන්. හැබැයි මේ කටයුතු ටික මැද්ද ජීවත් වෙනකොට ඔබට අර සමත මූලික විපස්සනාව කියන දේ සමතේ මුල් කරගෙන ධ්‍යාන උපදවලා විපස්සනාව වැඩි වීම කියන එක ප්‍රයෝජනවත් වන්නේ නැහැ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා භාවනාව කියන දේ ඇතුලේ තියෙන කරුණු හඳුනා ගැනීමෙන් ඔබට අනුරූප වන භාවනාව සකස් කරගන්න. සමතේ වඩන්න එපා කියලා නෙමෙයි ආනාපාන සතිය වඩන්න. හැබැයි ඒක අර ධ්‍යාන දක්වා යන්න නෙමෙයි ඔබේ සිතේ යම් එකඟ බවක් හදාගන්න ඕන නිසා. ඒ එකඟ බව හදාගත්තට පස්සේ හිත හොඳට තැම්පත් වෙනවා කියලා තේරුණාට පස්සේ අර විපස්සනාවට නැඹුරු වෙන්න අවශ්‍ය මානසිකාරයකට යන්න. ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් අපි ඒ බඳු ධර්ම මානසිකාරයකට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම වැදගත්. එහෙනම් භාවනා කරන්න අනිත් ඒවා එපා කියලා නෙමෙයි කිව්වේ. ඒකට ඔබට භාවනා කරන පරිසරය පිළිබඳව ඔබ තේරුම් ගන්නට ඕනේ ඉස්සෙල්ලම. ඒකට අවශ්‍ය මාර්ගය තේරුම් ගැනීමේදී. එහෙනම් නේවාසික භාවනාවකට සම්බන්ධ වීම කියන එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඔබ නිවැරදිව භාවනාව තෝරා ගැනීම කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ භාවනාව ඔබේ පරිසරයේ ඉඳලා කරන්න පුළුවන් භාවනාවක් තෝරා ගැනීම. ඒක තමයි මෙතනදී වැදගත්ම දේ බවට පත් වෙන්නේ. එතකොට නේවාසික භාවනාවකට යන්න එපා කියනවා නෙමෙයි. හැබැයි යෑම ඇතුළේදී වෙන්නේ මොකද්ද? එතන ඉන්නකන් සමාධිය වඩනවා. නේවාසික භාවනාවල ලංකාවේ තියෙන වැඩිපුර භාවනා කරන අවස්ථාවන් වල පන්තිවල නේවාසික භාවනා වැඩසටහන් වල වැඩි වශයෙන් කරන්නේ සමතය තමයි. විවිධ වශයෙන් සමතය වඩනවා. සමහර විට විපස්සනාව කියන දවටනේ ඇතුලේ සමතය කියනවා. භාවනා සම්ප්‍රදායන් ඇතුලේ මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. එතකොට ඒ අය විපස්සනාව කියලා සමතේ වඩනවා. ආපහු සාමාන්‍ය ගෙදර සමාජයේ ජීවත් වෙන පරිසරයට ආවහම මොකද වෙන්නේ? අර භාවනාව ඉවරයි. ආපහු ඒ පරිසරයට වැටිලා යනවා. ආයෙ මොළේ ඉඳලා පටන් ගන්න ඕනේ. එහෙම වෙන්න බෑ. මේක නිවන් දකින්න කරන භාවනාවක් විදිහට ඔබ ගෙදර ඉන්න තැන ඉඳලා ඔබට පටන් ගන්න පුළුවන් භාවනාවක් වෙනවා. ඒ වගේම ඔබ ජීවත් වෙනකොට නේවාසික තැනකට යන්න නෙවෙයි, ගෙදර ජීවිතයේ භාවනාවක් බවට පත් වෙන්න ඕනේ. අන්න එතනදි තමයි අපිට අර භාවනාවේ සතිපට්ඨාන ආදිය වැදගත් වෙන්නේ. අපිට ඊළඟ ප්‍රශ්නෙට එතකොට එතනින් යන්න පුළුවන්කම තියෙනවා. සමත භාවනාව දියුණු කර විපස්සනාව වැඩි යුතුයි කියන එක ඒකට ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අර මිනිස්සුන්ට පහසුවෙන් වෙනස් අත්දැකීම් ලබා දෙන්න සමතේට පුළුවන්කම තියෙනවා. කරන මොහොතේදී පහසෙන් වෙනත් අත්දැකීම් ලබා දෙන්න පුළුවන්. එළි දකින්න, හිතේ තැම්පත් බව තේරුම් යවන්න, ඒ වගේ දේවල් පුළුවන්කම තියෙන. ඒ නිසා භාවනා සංස්කෘතියක් බිහිවීම තුළත් භාවනාව කියන එක සමහර වෙලාවට ජීවන වෘත්තියක් බවට පත් කරනවා. භාවනා දෙනවා කියන එක. ඒ වගේම මේ විදිහට පන්ති පවත්වමින් සිද්ධ කරන ක්‍රමවේදයන් තුළත් අර gedaraka ජීවත් වෙන කෙනෙකුට ප්‍රායෝගික නොවන දෙයක් භාවනාව ලෙස පටවන්න උත්සාහවත් වෙනවා. ඒක අද සමාජයේ මම දන්නේ හේතු මොනවද කියලා ගොඩක් වෙලාවට භාවිත වෙන ක්‍රමයක් දිහා බැලුවාම ඒ தත්ත්වය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ එහෙම වැටෙන්න හොඳ නැහැ. ඒ තැනට අපි යන්න හොඳ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? සමතේ අනිවාර්යෙන් වැඩි යුතුයි නෙමෙයි. සමතේ යම් මට්ටමකට වඩන එකේ ගැටලුවක් නැහැ. සිත තැම්පත් කරගන්න. ඒකට කියන්නේ සමත මූලිකව වඩනවා කියලා. විපස්සනාවට තමයි ඔබ මූලික තැන දිය යුතු වෙන්නේ. විපස්සනාවට තමයි මූලික තැන දී යුතු වෙන්නේ. ඒ දක්වා මනස පුරුදු කරන තැනට තමයි ඔබපත් කරගන්නට ඕනේ. අන්න එහෙනම් අපිට ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු හම්බෙන අපිට සතිපට්ඨානය කියන තැන. සතිපට්ඨානය වඩන්න තියෙන්නේ මනස ගොඩාක් දියුණු කරපු භාවනාවේ ඉහළටම ගියපු අය පමණද? නෑ. සාමාන්‍යයෙන් gedaraක ඉන්න ඔබට ඔබේ ජීවිතයට සමානුපාත කරගත යුත්තේ සතිපට්ඨානය. සතිපට්ඨානය වඩන්නට නම් සතර කමඨහන් වැඩි යුතුමද? නෑ එතෙන්ට එන්න සතර කමඨහන් අනිවාර්යෙන් වඩලා තියෙන්නට ඕනේ කියලා එකක් ඇත්තේ නෑ. සතර කමඨහන් වලදී බුද්ධානුස්සතිය ශ්‍රද්ධාව ඇති කරනවා. මෛත්‍රිය ද්වේෂය යටපත් කරනවා. අසුබය ඇලීම රාගය කියන දේ යටපත් කරනවා. මරණ සතිය වීරිය ඇති කරනවා. ශ්‍රද්ධාව මෛත්‍රිය ඒ වගේම ඔබට අසුබය ප්‍රකට කරලීම වීරිය ඇති කිරීම මේ දේවල් භාවනාවේ තියෙන මූලික අංග ටිකක් නේ ඔබට ඇති වෙන්න ඕන දේවල් ටිකක් නේ අන්න ඒ නිසා තමයි ඒවල තියෙන අවශ්‍යතාවය ගැන කතා කරන්නේ එහෙම නැතුව අනිවාර්යෙන් ඒවා වඩ වඩ ඉඳලා සමාධි උපදවන්න ඕන කියන එක ගැන නෙමෙයි ශ්‍රද්ධාව නැතුව ගමන යන්න බෑ හිත ද්වේෂයෙන් නිතර ඇවිලෙනවා නම් ඒක යටපත් කරන්න තෝ බෑ තරහක් යන වෙලාවට මෛත්‍රී මානසිකාරය තියෙන්න ඕනේ රාගයක් උපදිනවා නම් අසුබේ තියෙන්න ඕනේ වීරය අඩු වෙනවා නම් මරණ සතිය තියෙන්න ඕනේ. ඒ ටික ඒ නිසා සතර කමඨහන් වැඩුවා කියන එක ගැටලුවක් නෙමෙයි. හැබැයි ඒ ටික මත රැඳී සිටීම ගැටලුවක්. ඒ නිසා රැඳී සිටින්න එපා. අසුත් ඔබට ශ්‍රද්ධාව තියෙනකොටත් ඔබ නැවත නැවත බුද්ධානුස්සතිය සඳහා වෙහෙස විය යුතුයි කියනවා නෙමෙයි. වර්ධවා ගන්න එපා මේ කියන දේවල්. ඔබේ භාවනාව දියුණු වෙන්න අවශ්‍ය පැතිකඩ ගැන මේ කතා කරන්නේ. ඔබට රාගයක් නැතුව තියෙන කොටත් ඔබ අසුබේ වැඩි යුතුයි කියනවා නෙමෙයි. ඔබට ද්වේෂයක් නැතුව තියෙන කොටත් මෛත්‍රිය වැඩි යුතුයි කියනවා නෙමෙයි. ද්වේෂය තියෙනකොට මෛත්‍රිය වඩන්න. රාගය උපදිනකොට උපදින්න කලින් ඒකට සුදුසු පරිසරය සකස් වෙනකොට අසුබ මනසිකාරය භාවිත කරන්න පටන් ගන්නවා. වීරය නැති වෙනවා කියලා තේරෙනකොට මරණානුස්සතිය වඩන්න. ශ්‍රද්ධාව අඩුයි කියලා දැනෙනවා නම් බුද්ධානුස්සතිය වඩන්න. ඒ දේවල් තුලින් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. එතකොට ඒ භාවනාවල් අනිවාර්ය කළ යුතු නෑ ඒ ටික අපිට තියෙනවා නම් දැනටත්. එහෙනම් කොතනින්ද පටන් ගන්න ඕනේ? සතිපට්ඨානය තමයි ඔබේ නිවස. සතිපට්ඨානය තමයි ඔබේ භාවනාව. සතිපට්ඨානය තමයි ඔබේ ජීවිතය. ඒක භාවිත කරන්නට ඔබ භාවනාවෙන් ගොඩාක් ඉහළට යන්න ගිහිල්ලා තියෙන්න ඕනේ කියලා නෑ ඉහළ ඉහළට ගිහිල්ලා තියෙනවා නම් ඔබට සතිපට්ඨානය ඕනේ. ඒ නිසා සතිපට්ඨානය වඩන්න තියෙන කාටද භාවනාවේ ආධුනිකම ඔබට තමයි සතිපට්ඨානයෙන් පටන් ගන්න තියෙන්නේ. සතිපට්ඨානයේදී පටන් ගන්නෙ මූලික අධීර සමතය තුලින්. හැබැයි මේ සමතය අර සමත මූලික භාවනාවක් කරන තැන නෙමෙයි. අපි දන්නවා ආනාපාන සතිය කායानुපස්සනාවට ඇතුළත් කරනවා. ඒ වුණාට කායගත සතිය කියන තැනදී ආනාපාන සතිය අයින් කරලා තමයි කතා කරන්නේ. ආනාපාන සතිය වෙනම සමතයක් හැටියට වෙනම කතා කරනවා. කායගත සතිය වඩනකොට කය අනුවගිය සිහිය. මේක පවත්වනකොට ඔබට මේ කලාප සම්මර්ෂණයේ ගේන විදිහට හරි ඉරියව් පැවැත්මවල් ඔස්සේ හරි කයෙහි ස්වභාවය ආදේශ කිරීම විදිහට හරි චතුධාතු අවස්ථාන ආදී වශයෙන් හරි වඩන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි gedare ඉන්න ඔබට ඊටාම ප්‍රායෝගිකව නිතර භාවිත කරන්න පුළුවන් මානසිකාරයක් තමයි සතිපට්ඨානයක් තමයි මේක ගැන නිතර අපි කතා කරනවා ධාතු මානසිකාරය කියලා කියන්නේ ධාතු මානසිකාරය ඔබට පුළුවන් නිතර නිතර නිතර නිතර භාවිත කරන්න ගොඩක් වෙලාවට වඩන්න පුළුවන්කම තියෙනවා gedara ජීවත් වෙනකොට අරමුණු හිතට තදින් කාවදින් නැති වෙන්න දාගන්න එක ආවරණයක් බවට පත් වෙන පත් කරගන්න ධාතු මානසිකාරය කෙනෙක් එක තරහක් යන වෙනකොට මේ සතර මහා ධාතු රූපයක්නේ. දරුවා කියලා පේනකොට සතර මහා ධාතු රූපයක්නේ. ඒ ගැන ගොඩාක් හිත හිතින් යන්න එපා. අම්මා තාත්තා කියලා පේනකොට සතර මහා ධාතු රූපයක්නේ. මේ දේවල් කැමති හිතන දේවල් පේනකොට මේ සතර මහා ධාතු ගොඩක්නේ. මම ඉන්නා නේද කියලා දැනකොට මේ සතර මහා ධාතු ගොඩක්නේ. පේන හැම තැනකදීම වැඩි වශයෙන් භාවිත කරන්න පුරුදු වෙනවා. මොකද ඒව ඔස්සේ යන්නේ නැතුව අරමුණු විදිහට හිත හිත යන්නේ නැතුව සතර මහා ධාතු ගොඩක් සතර මහා ධාතු සතර මහා ධාතු කියලා ව්‍යවස්ථාපනය කරන්න පටන් ගන්නවා. ඒකෙන් මොකද වෙන්නේ? මූලික වශයෙන් ඔබට සමතේ පැත්ත යම් මට්ටමකට අවශ්‍ය ප්‍රමාණයට වැඩෙනවා. දෙවෙනි එක පුද්ගල සංඥා යටපත් වෙලා අනාත්ම සතර මහා ධාතුවක් කියන සංඥාව එළඹෙන්න පටන් ගන්නවා. ඒක තමයි මූලික තැන. දැන් ඔබට ඊට පස්සේ විපස්සනාව පැත්තට උපදින්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න පුළුවන්. ওই සතර මහා ධාතුවට සීමා වෙනකොට කොහොමද ඒක අම්මා වෙන්නේ කොහොමද තාත්තා වෙන්නේ ඔබට දකින්න පුළුවන් මේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් ඇති තැනක නේද අම්මා කියලා දැනගන්නේ තාත්තා කියලා දැනගන්නේ ලෝකේ කියලා හම්බෙන්නේ ඒ ඒ ධර්මය ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද වෙන්නේ කියලා අන්න විපස්සනා වඩන්න පුළුවන් ඒකට අර ධර්ම ශ්‍රවණය තුළ ලබාගත් මානසිකාරය වැදගත් වෙනවා නිසා අනිත්‍ය සංඥාව ඔබට එතනින් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා දැන් එහෙනම් ඕගොල්ලෝ වඩන්න ඕනේ මූලික වශයෙන් කොතනින්ද පටන් ගන්න ඕනේ? සතිපට්ඨානය තුළ. ඒක තමයි සරලම තැන. ඒක තමයි මුල්ම තැන. එතනින් පටන් අරගෙන භාවනා කරන්න පටන් ගන්න. ඒක කරන්න ඕනේ භාවනාවෙන් ගොඩාක් ඉහළට ගිහිල්ලා තියෙන අය නෙමෙයි. ඒක කරන්න පටන් ගන්න ඕනේ ආදුනිකයි. භාවනාවට ප්‍රවේශය සලස ගන්න අය. කෘත්‍ය ඥානය හදා ගන්න අය. සතිපට්ඨානයෙන් පටන් ගන්න. අනිත්‍ය සංඥාව තුළ භාවිතයට ගන්න. අනිමිත්ත භාවය තුළ අවසානයේ කරා පැමිණෙන්න. ඒක තමයි ක්‍රමය ඔබට නිවන දක්වාම තියෙන ක්‍රමය සතිපට්ඨානය තුළින් කතා කළොත් එහෙම. ඒ නිසා මේ සතිපට්ඨානය කියන බව තුළ හිත වඩන්න පටන් අරගෙන අර දක්වා ක්‍රමානුකූලව ඔබේ මනස භාවිත කරන තැනටපත් කරගන්න. එතකොට ওই භාවනාව සම්බන්ධයෙන් මේ ගැටලු ටික අපිට निराකරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් භාවන අනිවාර්යයෙන්ම නේවාසික භාවනා වැඩසටහන් වලට යා යුතු නැහැ දැන්. ඇයි ඔබේ ගෙදර ඔබේ දවසේ වැඩි කාලයක් ඔබ ඉන්නේ භාවනාවේ. එහෙනම් නේවාසික භාවනා වැඩසටහන තියෙන කොහෙද? ඔබ ඉන්න තැන වාසය කරන තැන. ඔබ ගෙදර උයන පිහින කටයුතු කරනකොට වැඩට යනකොට කටයුතු කරනකොට නිකන් කාලය ගත කරන්න ඔබට ඉඩ ප්‍රස්තාව සැලසෙනකොට නිතර සිහියෙන් ඉන්න. ඒව කරන්න එපා කියන නෙමෙයි ඒව කරන්න. සිහිය උපදගන්නේ හැම තැනකම පුළුවන් හැම තැනකදීම. අනෙක් විතරක රාග වශයෙන් උපදින විතරක පුළුවන් තරමක් අඩු කරන්න. වැඩි වශයෙන් මේ ධාතු මනසිකාරය තුළට හිත පවත්වන්න පුරුදු වෙන්න. එතකොට මේ ලෝකයේ අනාත්ම සංඥාව ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක ලෝකයේ ඔබේ දිනදා දෛනික පැවැත්මට හානි කරගන්න කියනවා නෙමෙයි ඒක තුන. වැඩි වශයෙන් භාවිත කරනකොට ඔබත් නොදැනීම ඔබේ මනසෙට එන්නපත් වෙයි. මොකද ඔබට ඒ කටයුතු ටික මගහැරලා යන්න පුළුවන් කමක් නැහැනේ. සා වැඩි කාල පරිච්ඡේදයක් මේක තුළ ඉන්න බලන්න. යන එනකොට කන බොන කනකොට බොනකොට ඒ වගේ අවස්ථාවලදී. එතකොට අන්න ඔබට ඒ විදිහට සතිපට්ඨාණයෙන් හිත වඩන්න පටන් ගත්තාම විපස්සනාවට කර්මන්නේ මනසක් සකස් වෙයි. ඊට පස්සේ අනිත්‍යානුදර්ශනය ඇතුලේ ඔබට පුළුවන් ඒ තුලින් ගිහිල්ලා විපස්සනා ඥාන උපදවාගෙන ඒ අනිමිත්ත විමුක්තිය චේතෝ විමුක්තිය උපදවන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒක තමයි මේ නිවන දක්වාම ඔබේ භාවනාව පිළිබඳව ඔබේ කමඨාන පිළිබඳව කතා කරනොත් කතා කරන්නට තිබෙන ක්‍රමවේදයේ බවට පත්වන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේ භාවනාවක් බවට පත් කරගන්න ජීවිතේ සාමාන්‍ය ජීවිතෙන් පැනලා පැත්තකට ගිහිල්ලා ඒ පැත්තක තියෙන දෙයක් භාවනාව බවට පත් කරගන්නේ නැතුව ඔබේ සාමාන්‍ය ජීවිතයේ භාවනාව බවට පත් කරගෙන ජීවිතය භාවනාවෙන් යුක්තව කටයුතු කරන්නට ඔබ අප්‍රමාදී වුණොත් අන්න භාවනාවේ තියෙන සාර්ථක ඵලයන් ඔබට නෙලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. සෝවාන් පුද්ගලයාට තම අමුදරුවන් සම්බන්ධව දික්ටිගත මට්ටමින් නොවුනද තණ්හාව අහිමි වීමෙන් දුක ඇති වේ යන බිය ඇති විය හැකිද කියලා. ඔව් තණ්හාව අනුසහගත මට්ටමෙන්ම දුර වෙන්නේ අරිහත් මාර්ගයෙන්. සෝවාන් පුද්ගලයාට තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා නම් තණ්හාය ජායති සෝකෝනේ සෝකේ උපදිනවා දුක උපදිනවා ඒක නිසා තණ්හාව තියෙනවා නම් ditthිගත මට්ටමෙන් ඕන ඒ දේවල් නැසෙනකොට දුක උපදිනවා හැබැයි සිහිය උපදවීම තුළ ඒ දුක යටපත් කරන්නට දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා ditthිගත මට්ටම තියෙන කෙනාට තරම් බරපතල ලෙස දුක උපදින්නේ නැහැ දික්තිගත මට්ටම තියෙන කෙනාට හඬමින් වැළපෙමින් ඒ දුක නැති කරගන්න විදිහක් නැතුව කාලාන්තරයක් ඒ මත පැවෙන්න සිද්ධ වෙනවානේ. අනේ මගේ දරුවා, අනේ මගේ අම්මා තාත්තා මේ මේ විදිහට තමන්ගේ හිතවත්කම්, ඇඳුරුම්කම්, ආදරය මත තමන්ට ලෝකෙ තුල විලාප තියන්න බැඳීම් නිසා මිනිසුන්ට සිද්ධ වෙනවානේ. එතකොට වස්තුව නැති වෙනකොට තමන්ට ඒ අජීවී දේවල් අහිමි වෙලා යනකොට තමන් කැමති දේවල් ඒ අනුව දුක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අස්සාද දිට්ඨිය කියලා කියනවා කෙනෙකුගේ හිතේ තියෙන ආස්වාදය. කෙනෙකු හිතේ සතුට වෙන ආස්වාදනය කරනකම. ඔය ආස්වාදනය කරනකම රූපේ පැත්තට දාලා රූපේ ආස්වාදය ඇති කරන දෙයක් විදිහට දැක්කහම මොකද වෙන්නේ? ඒක දැඩිව අල්ලා ගැනීම දිට්ඨිය. අල්ලගත්ත කම වැඩි දෙයක් නැති වෙනවා කියලා පේනකොට අල්ලගත්ත පමණට දුක එනවා. ඒකනේ ස්වභාවය. දෙයක් තදින් අල්ලගෙන ඉන්නකොට තදින් අල්ලගෙන ඉන්න දේ අයින් වෙනකොට දුක එනවා. දැන් හිතන්නකෝ ඔබ ඔබට රඳවා ගන්නට බැරි තරම් විශාල ඒ කියන්නේ ශක්තියකින් අදිනු ලබන කඹයක් අල්ලගෙන ඔබ ඒක ඇදෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්නවා. තදින් අල්ලගෙන ඉන්නකොට මොකද වෙන්නේ? තදින් අල්ලන් ඉන්න තරමට මේක වේගෙන් ඇදිලා යනකොට ඔබේ අතට වේදනාව දැනෙන්න පටන් ගන්නවා. කොච්චර තදින් අල්ලන් ඉන්නවද ඒ පමණට. මේක ටික ටික ඔබ බුරුල් වෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ටික ටික ටික ටික ඔබට අර වේදනාව දැනෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. මේක අත්හැරලා දැම්මොත් ඔබට දුක නෑ වේදනාව දැනෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තදින් අල්ලගෙන ඉන්නවා නම් දික්ටි මට්ටමේදී දුක වැඩි. සෝවාන් ආරණ වහන්සේ දික්ටි මට්ටම ගෙවා ගමනවා. ඒ නිසා තමයි අර ගල් කැට පහක් අරගෙන බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරන්නේ මහණෙනි මේ ගල් කැට පහද ලොකු මේ පේන මහා මේරු පර්වතයේද කියලා. එතකොට මේ මහා මේරු පර්වතය ලොකුයි කියනකොට සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා ගෙවූ දුක මේ මහා මේරු පර්වතය තරම් මහ විශාල ප්‍රමාණයක් නම් අවශේෂ වන දුක මේ ගල්කැට ටික තරම් සුළුතර ප්‍රමාණයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව තමයි එයාට අර අර මට්ටමේ ditthිසහගත මට්ටමේ දුක එන්නේ මේ ජීවත් වෙනකොටම. හැබැයි එයාට හිතට දැනෙන දෝමනස්යක් නැතුව නෙමෙයි. හිතට දුකක් දැනෙන්නේ නැතුව නෙමෙයි. මොකද තාම තණ්හාව දුර වෙලා නැහැනේ. තණ්හාව පතිත වෙන දේවල් වෙනස් වෙනකොට මම වෙනස් වෙනවා, මගේ දරුවෝ නැති වෙනවා, මගේ වස්තුව නැති වෙනවා කියන එක මත හිතට සංවේගයක්, පීඩාවක්, පීඩනයක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇති වෙනවා. හැබැයි ඒක අර මට්ටමේ තද බල දෙයක් නෙමෙයි. එයාට සිහිය උපදිනවා. සෝවාන්ාරයන් වහන්සේට වහා සිහිය උපදවන්න පුළුවන්කම තියෙනවා. සිහිය උපදවනකොට තමන් අර නියුණු දර්ශනය උපදවනකොට උපදවනකොට අර ශෝකේ නැහැ. ආපහු හැබැයි ශෝකේ පැත්තට මනස මෙහෙවුව. අරකේ සිහිය නැති වුණොත් ආයෙත් ශෝකේ උපදිනවා. ඉතින් ඒ නිසා සෝතාපන්නාරයන් වහන්සේ නමකට ඒ දුක ඇතිවන්නට පුළුවන්. ඒ වගේම බිය ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. තණ්හාය ජායති ශෝකෝ කියලා කිව්ව ශෝකය ඇති වෙනවා කියලා තණ්හාය ජායති භයං කියලා කිව්ව තණ්හාවෙන් බය ඇති වෙනවා කියලා. දිට්ඨි සාගත මට්ටමේ නොවුණා තණ්හාව තියෙනවා නම් බය සහ ශෝකය කියන එක සාමාන්‍යයෙන් ඇති කරන්නට ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම චක්කු විඤ්ඤාණය චක්කු ප්‍රසාදයේ මත පහළවන තාක් පෙනීම සිදුවන්නේ නැතිනම් පෙනීමේ කෘත්‍ය කරන ඇස උපදින්නේ චක්කු සම්පස්සයත් සමගම නේද? චක්කු විඤ්ඤාණය චක්කු ප්‍රසාදයේ මත පහළවන තාක් පෙනීම සිදුවන්නේ නැහැ කියලා කියන්නේ ඇහැ රූප දෙක පුරේ ජාතයි. එහෙනම් ඇයි මේ චක්කු විඥාන කතාවක් කියන්නේ? ඇහැට රූපේ ස්පර්ශ වුණත් අපිට රූපේ ස්පර්ශ වුණ බව දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චක්කු විඥාන සිත එතන උපදින්නේ නැත්තම්. චක්කු විඥාන සිත එතන ඉපදීමෙන්ම තමයි ඇහැට රූපයක් ගැටුණා කියන එක පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. චක්කු විඥාණයට අර කලින් ඉපදුණු ඇහැ රූප දෙක ස්පර්ශ වුණ තැනක තමයි චක්කු විඥාන සිත උපදින්නේ. එනිසා චක්කු විඥාණයට පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි අර චක්ෂුෂේ සහ රූපේ දෙක අතර කටයුතු සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා මෙතන මේ ප්‍රශ්නේ අහනකොට පෙනීමේ කෘත්‍ය කරන තැන උපදින්නේ චක්කු සම්පස්සය සමග නේද කියලා අහනකොට මේකට එක පැත්තකින් ඔව් කියලා කියන්නත් පුළුවන් තව පැත්තකින් නෑ කියන්නත් පුළුවන්. ඔව් කියන්න පුළුවන් කියන පැත්ත මොකක්ද? ඔව් කියන්න පුළුවන් පැත්ත තමයි අපිට පේනවා කියන කෘත්‍ය දර්ශන කෘත්‍ය සම්පාදනය කරන්නේ චක්කු විඥාන සිතින්. එහෙනම් චක්කු සම්පස්සයත් එක්ක තමයි පෙනීම සිද්ධ වෙන්නේ. චක්කු සම්පස්සයත් එක්ක තමයි පෙනීම කියන දේ ඇති කරන්නේ. චක්කු සම්පස්සේ නැත්තම් පෙනීම දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. ඒ පෙනීම ගැන දැනුමක් නැතුව කොහොමද පෙනුණා ඒක වෙන්නේ? චක්කු සම්පස්සයත් එක්ක තමයි දර්ශන කෘත්‍ය කියන දේ ඇති වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඇහැට රූප පෙනුන්නේ නැහැ කියලා. හිත පහළ නොවුනත් ඇහැට රූප ගැටුණා. හැබැයි දර්ශන කෘත්‍ය උනේ නැහැ. දර්ශන කෘත්‍ය වන්නට නම් විඥානන කෘත්‍යයක් වෙන්න ඕනේ. දර්ශන කෘත්‍ය වෙන්න විඥානන කෘත්‍යයක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි රූපායතනය චක්කායතනය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනකොට චක්කු සම්පස්සය වේදනාව සංඥාව චේතනාව විඥානය මේ තැන දක්වාම චක්කු විඥානයේ තැන දක්වාම මේක තමයි රූපායතනය මේක තමයි චක්කායතනය මේක තමයි චක්කු විඥානය එතකොට මේ මේ රූපායතනය සහ චක්කායතනය විශේෂයෙන් චක්කු විඥාන සිත උපදින තැන දක්වාම ගේනවා බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව තමයි විජානන කෘත්‍ය වෙනවන් නම් අනිවාර්යයෙන්ම සිත උපදින්නම ඕනේ. සිත ඉපදීමත් එක්ක තමයි දර්ශන කෘත්‍ය කියන එක සම්පූර්ණ වෙන්නේ. හැබැයි ඇහැ රූප පුරේජාත බව අපි තේරුම් අරගන්නට ඕනේ. චක්කු විඥානයේ පච්චාජාත බව තේරුම් ගන්නට ඕනේ. දර්ශන කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ තින්නම් සංගති පස්සෝ කියන තැනදී. තුන් දෙනාගේම සංගතිය කියන තැනදී තමයි දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන්නේ. එතකොට මේ චක්කු සම්පස්සය කියන එක ගැන කතා කරනකොට අපිට චක්කු සම්පස්ස දෙකක් හම්බෙනවා. මොකද චක්කු සම්පස්ස දෙක ධර්මයේ පැහැදිලි කරනකොට මේ තියෙන න්‍යායන් ඔබ තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. චක්කු සම්පස්සේ කියනකොට ওই විපාක මට්ටමේදී චක්කු විඥාණය උපදවන්න ඒ සිතේ යෙදුණු ස්පර්ශය හේතුවක් බවට පත් වෙනනේ. ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ චක්කු සම්පස්සේ කියලා තමයි ඒකට කියන්නේ. තව චක්කු සම්පස්සයක් තියෙනවා. මොකක්ද ඒ චක්කු සම්පස්සේ? ඒ චක්කු සම්පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනා උපදවන චක්කු සම්පස්සයක් තියෙනවා කියලා. අනේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින වේදනාව තියෙනවා නම් ඒ වේදනාව විපාක මට්ටමකදී උපේක්ෂා සහගත විතරනේ. එහෙනම් ඒක සැප වේදනාවක්ව තියෙන්න බෑනේ. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින සැප වේදනාවක් තියෙනවා කියලා කිව්වේ. ඒ කිව්වේ චක්කු සම්පස්සය කර්ම සහගත විඥානයකින් ඇසුරු වෙනකොට විඥානය ඇසුරු වෙනවා කියලා කියන්නේ ඇස රූප චක්කු විඥාන කියන තුනම ඇසුරු වෙනවා කියන එක. හැබැයි චක්කු සම්පස්සයට අදාළ කරගත්තම චක්කු සම්පස්සය ඇසුරු වුණා. දැන් කර්ම විඥානයේ අත්දැකීම පැත්තෙන් පේනවා දර්ශන කෘත්‍ය පැත්තට වැටෙනකොට අම්මව පේනවා තාත්තව පේනවා දුව පුතා පේනවා කියන පැත්තෙන් පේනවා. අන්න ඒක ගැන නොදුක් නොසුව වේදනාව උපදවන්න පුළුවන්. සැප දුක් උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමෙත් කතා කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අතම් තැනකදී චක්කු සම්පස්සේ දුරුකල යුත්තක් හැටියට දේශනා කරන්නේ. චක්කු සම්පස්සේ දුරුකල යුත්තක් හැටියට දේශනා කරනවා. අපිට බෑනේ පින්නතනේ මේ විපාක සංසතිය දුරු කරන්න. එහෙනම් කොහොමද අපි මේක දුරු කරන්නේ? අර චක්කු සම්පස්සේ Nirodhe සාක්ෂාත් කළ චක්කු සම්පස්සේ ඇසුරු කරන්න කර්ම විඥාණයට ඇසුරු වෙන තැනක් හැටියට තියන්නේ නෑ. ඒක Nirodhe පෙන්වා දෙනවා. අන්න ඒ විදිහට පුළුවන් අපිට චක්කු සම්පස්සේ කියන එක අනුත්පාදයටපත් කරන්නට නොහට ගන්න බවටපත් කරන්නටත් පුළුවන්කම තියෙනවා වර්තමාන Nirodhe සාක්ෂාත් කිරීම තුළ අපිට ඒක හමු නොවන දෙයක් බවටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා ඒක ප්‍රඥාවෙන් සිද්ධ කරන දෙයක් අවබෝධයෙන් සිද්ධ කරන දෙයක්. මෙන්න මේ අවස්ථා දෙකම අපි හඳුනා ගන්නට ඕනේ. මොකක්ද අවස්ථා දෙක? විපාක සංතතිය ඇතුලේ දර්ශන කෘත්‍ය කරන මොහොතේදී උපදින චක්කු සම්පස්සේ කියන එකත් කර්ම විඥාණයට චක්කු විඥාන හෝ අසරූප අසරු වෙන තැනදී චක්කු සම්පස්සේ අසරුණා කියලා පරයාය අනුව ඒ න්‍යාය අනුව කියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අවස්ථා දෙකම අපි හඳුනාගෙන තියෙන්නට අවශ්‍යයි ධර්මයේ තේරුම් ගන්නකොට. ඊට පස්සේ උමෙලා තියෙන ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේලා තුළද පංච උපාදානස්කන්ධය සකස් වන බව සමහර දේශනාවල සඳහන් මේ ඒ නිවැරදිද යන්න පැහැදිලි කර දෙන්න කියලා. රහතන් වහන්සේලා තුළ පංච උපාදානස්කන්ධය සකස් වෙනවද? මේක සෑහෙන බරපතල ප්‍රශ්නයක්. ඇයි? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා ඔබ තේරුම් ගන්න ඉන්න බෑ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධයනේ. ඛණ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඛණ්ඩ සූත්‍රයේදී පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයේ වෙනස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයේ වෙනස දේශනා කරනකොට පංච උපාදානස්කන්ධය ගැන දෙන විග්‍රහයමයි ස්කන්ධ පහ ගැන දෙන්නේ. මේ දෙකම එක සමානයි. හැබැයි උපාදානස්කන්ධ එක වචන දෙකකින් වෙනස් වෙනවා. මොකද්ද? ශාස්ත්‍රව උපාදානීය. ශාස්ත්‍රවයි උපාදානීය. ශාස්ත්‍රය කියලා කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඕ ආශ්‍රව වලට හිතයි. ආශ්‍රව සහිත මනසකට අරමුණු වෙනවා. උපාදානයේට හිතයි හෝ උපාදාන සහිත මනසකින් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ශාස්ත්‍රව උපාදානීය කියලා කියන්නේ අන්න ඒ නිසා. එතකොට දැන් ඔය රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියන කලින් මේක තේරුම් අරගන්න ඕනේ කියලා කිව්වේ. මේක ඉතාම වැදගත් කාරණාවක්. මේ පතලවා ගැනීම නිරවුල් කරන්න ඕනේ නිසා. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් ධර්මය ඇතුලේ කතා කරනකොට ලෝකෝත්තර ස්කන්ධ තියෙනවා. සෝවාන් මාර්ග, සකුදාගාමි මාර්ග, අනාගාමි අරිහත් මාර්ග, සෝවාන් ඵල, සකුදාගාමි ඵල, මේ අනාගාමී ඵල අරිහත් ඵල කියන මාර්ග සිත් හතර සහ ඵල සිත් හතර කියන තැනකදී ඒ වලට කියන්නේ නැහැ උපාදානස්කන්ධ කියලා. අන්න ඒ සිත් ටිකට කියන ස්කන්ධ කියලා. ස්කන්ධ. ලෝකෝත්තර ස්කන්ධ ධර්ම කියලා කියන්නේ. ඇයි ඒව තණ්හා උපාදානයෙන් ඇසුරු කරන්න බැරි නිසා තමයි ස්කන්ධ කියලා මේ දේවල් ඒ සිත් ටික නම් කරන්නේ. ස්කන්ධ ටික. එතකොට මේ ස්කන්ධ ටික උපදින්නේ ලෝකෝත්තර සිත් විදිහට ලෝකෝත්තර ධර්ම විදිහට එනිසා ඒවා ස්කන්ධ කියලා කියනවා. හරි ගැටලුවක් නැහැ කියමුකෝ අපි. ඊට පස්සේ දැන් රූපය කියන එක අරගෙන බලන්නකෝ. රූපය කියන එක අරගෙන බලනකොට රූපය දැන් අතනදී නම් ගැටලුවක් නැහැ ලෝකෝත්තර සිත කියලා කිව්වම වේදනා සංඥා සංඛාර විඥාන හරි එක ගැටලුවක් නැහැ. රූපය කියන එක එතන තියෙන්නේ කොයි විදිහටද? එහෙම වුණොත් රූපස්කන්ධය කියලා එතනදී යෙදෙන ස්කන්ධයක් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහනේ. මම කියන කාරණාව පැහැදිලි ඇති. ගැඹුරු කාරණාවක්. රූපය කියන එක කෙනෙකුට ඕන කෙනෙකුට ශාස්ත්‍ර ධර්මයක් විදිහට අසුරු කරන්න පුළුවන්කම තියෙන ආශ්‍රවයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රූපය අසුරු කරන්න අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා නම් ආශ්‍රවයෙන් රූපයේ ස්කන්ධයක් තියෙන්න බෑනේ රූපස්කන්ධය කියලා එකක් තියෙන්න බෑ රූපය හැමදාම උපාදානස්කන්ධ විතරක් වෙන්න ඕනේ. රූපය හැමදාම උපාදාන ස්කන්ධයක් විතරක් වෙන්න ඒ නිසා ඒක අපිට සලකා බැලීමේදී රහතන් වහන්සේට උපාදාන ස්කන්ධයක් පරිහරණය වෙනවා කියන තැන ගොඩනගන්න ඒ වගේ අදහසක් ඇති කරලන්න හේතුවක් තියෙනවා. ඒ වගේ අදහසක් කෙනෙක් කතා කරන්නේ මොකක්ද හේතුව කියලා බැලුවහම රහතන් වහන්සේට ආශ්‍රෝපාදාන නැති වුණාට රහතන් වහන්සේගේ උපදින සිද්ධිහා බලලා තව කෙනෙක් ආශ්‍රව උපාදාන ඇති කරගන්නවා. රහතන් වහන්සේ උපදවන සිත දිහා බලලා පරචිත්ත විඥානඥානයේ තියෙන වෙන කෙනෙක් ඒ හිත දැකලා ඒක ගැන ආශ්‍රව උපාදානයෙන් අරමුණු කරනවා. ඒ නිසා රහතන් වහන්සේ පහල කරන්නේ පංච උපාදානස්කන්ධය. මේක කොච්චර දුරට සාධාරණද කියන එක ගැන විමසා බැලීම ඔබට බාර කටයුත්තක්. හැබැයි පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරනකොට වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය හැටියට මම තේරුම් අරගෙන තියෙන දේ සහ මට පෙනෙන දේ ගැන මම කතා කළොත් පංච උපාදානස්කන්ධය කියන එක අපි පරිහරණය කරන්නෙම අද පංච උපාදානස්කන්ධයක්. විපාක හෝ වේවා කර්ම හෝ වේවා හැම තැනකදීම පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒකේ ගැටලුවක් නැහැ. ඒකට හේතුව අපිට උපදින විපාක ටික පිළිබඳවම තමයි අපි ආශ්‍රෝපාදානයෙන් ඇසුරු කරමින් කර්ම සකස් කරගන්නේ. කුසල් කළත් ඒකත් ආශ්‍රෝපාදානයෙන් ඇසුරු කරනවා. එහෙනම් මේ හැම තැනකම උපදින්න මොනවද ආශ්‍රෝපාදාන වලින් අරමුණු කරන්න පුළුවන් ධර්ම අපි ළඟත් ආශ්‍රෝපාදාන අප්‍රහීනව තියෙනවා. එහෙනම් මේ ආශ්‍රෝපාදාන කියන ටික අර දේවල් මත පතිත කරන්න පුළුවන්කම තියෙනවා. රාතන් වහන්සේට ආශ්‍රෝපාදාන නැත්තම් උන්වහන්සේට ආශ්‍රෝපාදානයන්ගෙන් අරමුණු කරන්න කිසිම ධර්මයක් දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේට පහළ වෙන්නේ ආශ්‍රෝපාදාන අනිත්‍යයේ හිතේ තියෙන ඒවා මෙතෙන්ට ගන්න එපා. රහතන් වහන්සේ කියන තැනකදී ස්කන්ධ ටිකක් විතරක් හම්බ වෙනා ඒ සාසව බවක් උන්වහන්සේගේ මනස තුල නැහැ. උන්වහන්සේගේ මනස තුල සාසව බවක් ඇත්තේ නෑ අනෙක් කෙනෙක් ඒක දිහා බලලා ආශ්‍රෝප දවන්න පුළුවන්. ඒක එයාගේ හිත පැත්තෙන් කතා කරන්න ඕන දෙයක් මිසක රහතන් වහන්සේගේ හිත පැත්තෙන් කතා කරන්න තියෙන දෙයක් නෙමෙයිනේ. දැන් අපි කියන්න පුළුවන් රහතන් වහන්සේ පිරුණම් පෑවට පස්සේ උපදින්නේ නැහැ කියලා. හැබැයි රහතන් වහන්සේට පුද්ගලයෙක් නැත්තම් කවුද මැරෙන්නේ කවුද උපදින්නේ? ඒක රහතන් වහන්සේගේ මනස පැත්තෙන් කතා කරාම එහෙම කියන්න බෑනේ. අන්න ඒ වගේ රහතන් වහන්සේගේ පැත්තේ ආශ්‍රෝපාදාන නැත්තම් උන්වහන්සේට කොහොමද සාසෝ උපාදානීය වෙන්නේ ස්කන්ධ ටික? උන්වහන්සේට එහෙම වෙන්න විදිහක් නැහැනේ ආශ්‍රෝ උපාදාන නැත්තම්. මම මේක පැහැදිලි කරන්න ගන්න සරලම උපමාවක් තමයි. දැන් හිතන්නකෝ අපි ළඟ සීනි තියෙනවා. හිස් බෝතලයකුත් තියෙනවා. අපි ළඟ සීනිත් තියෙනවා නම් හිස් බෝතලයකුත් තියෙනවා නම් මේ බෝතලය සීනි බෝතලයක් බවට පත් කරගන්න හිතයිනේ. සීනි තිබ්බත් එකයි සීනි නැතත් එකයි ඔය බෝතලය දැන්. මේක සීනි බෝතලයක් බවට පත් කරගන්න හිතයි. ඔන්න එතකොට සීනි තියෙන කෙනාට අනුව කියනවා මේ බෝතලය මෙයාට සීනි බෝතලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. සීනි වගේ තමයි ආශ්‍රව උපාදාන ඒ ටික තියෙනවා. බෝතලේ වගේ තමයි ස්කන්ධ ටික. එතකොට ඒකේ සීනි නැතත් එයාට ඒක සීනි බෝතලයක් කරගන්න පුළුවන්. එහි ආශ්‍රවයන්ගේ ආශ්‍රව උපාදාන ටික යොදලා ටික උපාදානස්කන්ධ බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා එයාට හම්බෙන්නේ හැමදාම සීනි බෝතලයක් හෝ සීනි බෝතලයක් බවට පත් කරගන්න හිත වූ දෙයක් විතරයි. තව කෙනෙක් ඉන්නවා. එයා ළඟ සීනි නැහැ. එයා සීනි දන්නේ නැහැ. එයා ළඟ සීනියක් එක්ක නැහැ. සීනි නැති, සීනි දන්නේ නැති ඒකේ නා ඉස්සරහ තියෙන හිස් බෝතලයක්. එයාට ඒක හිස් බෝතලයක් මිසක එයාට ඒක සීනි බෝතලයක් බවට පත් කරගන්න හිත නැහැ. එයාට ඒක සීනි බෝතලයක් බවට පත් කරගන්න හිත නැහැ. එයාට ඒක බෝතලයක් විතරයි. සීනි තියෙන අපි කියනවා බෝතලේ දිහා බලාගෙන මේක සීනි බෝතලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා එයාට තියෙන්නේ සීනි බෝතලයක් බවට පත් වෙන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි අපි කතා කරන්නේ ආශ්‍රෝපාදාන තියෙන අපේ මනස තුළින් ඒ මනස විනිශ්චය කිරීමක් මිසක එතනට අදාළ වූ නිර්ණායකයන්ගෙන් ඒ මනස විනිශ්චය කිරීමක් නෙමෙයි. එතනට අදාළ වූ නිර්ණායකයන් තුළින් ඒ මනස විනිශ්චය කළොත් අපිට හම්බෙන්නේ බෝතලයක් මිසක සීනි බෝතලයක් බවට පත් කරගන්න හිත දෙයක් නෙමෙයි. මොකද එයාගේ ලෝකේ සීනි නැති නිසා. ඒ වගේ රහතන් වහන්සේට ආශ්‍රෝපාදාන නැත්තම් උන්වහන්සේට ස්කන්ධ ටික ගහට ගැනීම වැයවීම තමයි දකින්න තියෙන්නේ. හැබැයි අපි ඒ තැනකම පංච උපාදාන ස්කන්ධ ලෝකයා පාවිච්චි කරනවා. ඒක තමයි සිද්ධ වෙන දේ. ඉතින් ඒක බෙදා ගන්නට බැරිව තමයි බොහෝ වෙලාවට මේ තර්කයේ ගොඩ නැගිලා තියෙනවා කියන එක මට දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ ගොඩනගන තර්කයට අනුව රහතන් වහන්සේ උපදවන සිද්ධිහා බලලා මම ආශ්‍රව උපාදාන ඇති කරගන්නවා නම් ආශ්‍රවයෙන් උපාදානයෙන් ඒක අරමුණු කරනවා නම් ඒ අරමුණු කරපු දේ අරමුණු කරනවා නම් අන්න ඒ නිසා රහතන් වහන්සේගේ තත්පාදානස්කන්ධ කියනවා නම් අන්න ඒ තර්කයට අනුව එයයි කියනවා රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. ඉතින් කියනවා නම් ඔබටත් ඒ න්‍යායෙන් එලෙස කියන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කොච්චරනම් දුරකට ඒක ධර්මානුකූලද යුක්තියුක්තද කියන එක පිළිබඳව නම් ප්‍රශ්නකාරී බවක් මට පේනවා මට ඒක දැනෙනවා නිසා ඔබ තවදුරටත් ඒක විමසන්න කෝකද වඩාත්ම ගැළපෙන්නේ කියන අදහස කෙනවක දකින්න කියන එකත් ඔබට සිහිපත් කරනවා ඔබටත් ඒකේ කොටසක් ඉතුරු කරනවා ඔබට මම කිව්වේ මේ පවතින අදහස් දෙක තමයි කිව්වේ මම පිළිතාසිකල දේ තමයි රහතන් වහන්සේ පංච පාදානස්කන්ධය පරිහරණය කරනවද නැද්ද කියන එක ගැන නිර්ණය කරන්න ඕනේ. උන්වහන්සේගේ මනස තුල ආශ්‍රෝපාදාන තියනවද නැද්ද කියන එක විනිශ්චය කර ගැනීම තුල මිසක ආශ්‍රෝපාදාන තියන අයගේ මනස තුලින් උන්වහන්සේගේ මනස උන්වහන්සේගේ එතන හටගන්න ස්කන්ධ ටික නම් කිරීම හෝ විනිශ්චය කිරීම නොකළ යුතුයි කියන එක ගැන තමයි මගේ අදහස. ඉතින් ඒක තමයි එතනදී සිද්ධ වෙන දේ. ඊට පස්සේ සෝවාන් ආරයන් වහන්සේලා රහත් වීමට පෙර උපරිම වශයෙන් ආත්ම හතක් උපදින්නේ කාම භූමියේ බවත් ඊට අමතරව රූපාරූප බ්‍රහ්ම ලෝකවල අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වා වදියා හැකි බව සමහර දේශනාවල සඳහන් වෙනවා මේක ගැන පැහැදිලි කරලා දෙන්නට කියලා සෝවාන් ආරයන් වහන්සේලා කාම භවය තුළ ප්‍රතිසන්දිය ගත්තාම භව උපරිමෙන් නැතේ භවං අට්ඨමං ආදයන්ති කියලා කියන්නේ. එතකොට අටවෙනි භවයකටපත් වීමක් නැහැ. ඒ අතරතුර භව හතක් ඇතුළත ගන්නවා. එතකොට කාමාවචර භූමියේදී මේ භවයන් අතරපත් වීමේදී තමයි ඒක වඩාත්ම සංඛ්‍යාවට ගන්න කියලා කියනවා. එතකොට මේ ඇතම් පුද්ගලයන් ප්‍රතිසන්දිය ගැනීමේදී බ්‍රහ්ම ලෝකයන්හි ඒ ඒ තැනකදී ධ්‍යාන චිත්තයන්ගේම වැඩිම නිසා ඒ ධ්‍යා බ්‍රහ්ම ලෝකවලම සැරිසැරීම සිද්ධ කරනවා. එතකොට ඒ తත්වයේම උසස් වීමක් ලෙස ගන්නවා මිසක රූපාවචර භවය කියන තැනින් මේක එක භවයක් විදිහට ගන්නවා මිසක ඒක ඇතුළේ තියෙන ප්‍රභේද භව කීපයක් හැටියට සංග්‍රහයට ගන්නෙ නැහැ. රූප රූප භවය කියලා ගන්න පොදුයි. එතකොට මේ කාම භවය කියලා පොදුවේ ගන්න කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතන ඕලාරිකව මේ රූපකයෙහි වෙනස් වීම, තවතනකට තණ්හා උපාදාන කරගෙන බැස ගැනීම, ආපහු මුල සිට ඒ භවයේ සකස් වීම මේ හැම දෙයක්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම නානත්වයක් නැහැ නිසා මෙතනදී භවය කියන එක කාම භවය වුණත් එතන වෙනස්කමක් තියෙනවා. අතනදී අන්නේ නානත්වය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ සිත් පරම්පරාවේ තියෙන වෙනස් කමත් එක්කම ඒ භූමියේහි පැවැත්ම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා භව හතක් කියලා කිව්වහම ඇතැම් විටක රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අතරතුර ඒ කාලය තුළ උඩට හෝ පහළට හෝ ඒ යෑම ඒ ඒ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකේ භව හතට අදාළ වෙන සිද්ධියක් නෙමෙයි. ඒක කාම භවය තුළින් තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ භව හත. රූප භවයේ ප්‍රතිසන්දේ ගත්තාම අපි තුම කාම භවයේ ඉපදුණා කියලා රූප භවයේ ගිහිල්ලා ඒ මට්ටමින් උඩට ගියා කියමුක අපි තුනක් අවස්ථා තුනක්. එතකොට එයා ඒ දෙවෙනි අවස්ථාව කියන ගණයට තමයි ඒකකේම ගන්න. ආපහු කාම භවයේ ප්‍රතිසන්දේ ගත්තාම තුන්වෙනි අවස්ථාව. අන්න ඒ විදිහට තමයි එතන ඒ භවෝත්පත්තිය කියන එක සෝවාන් පුද්ගලයාට බෙදා දැක්වීම සිද්ධ කරන්නේ. සෝවාන් වන විට සත්වයේ පුද්ගලයෙක් යන හැඟීම 100%කින් ප්‍රහාණය වෙනවාද නැතිනම් දිගින් දිගටම ඉන්න සත්ව පුද්ගල හැඟීම පමණක් ඉවත් වෙනවාද කියලා ප්‍රශ්නයක් යම වෙන තියෙනවා. කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතන එකේ තියෙනවා ආත්ම දිට්ඨිය කියලා එකක්. ආත්ම දිට්ඨිය කියන එක අපි ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් අපිට උපදිනවා. අනේ සංඥා චිත්ත දිට්ඨි වශයෙන් උපදින ඒ සම්පූර්ණ දේම සෝවාන් ආරණහසයට දුරයි. නාසයට ඒක උපදින්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ කෙනෙක් කියලා හඳුනගන්නේ නැහැ කියන එක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ හඳුනා ගැනීමේ නෙමෙයි. මෙතනදී කොටස් දෙකක් දකින්න ඕනේ. දිට්ඨිය කියලා කියන්නේ අභිනිවේෂ පරාමාසෝ දිට්ඨි. වස්තු සහ දිට්ඨි කියලා කොටස් දෙකක් තියෙනවා. වස්තුව කියලා කියන්නේ දිට්ඨිය ඇති කරන්නට හේතු වෙන මූලික දේ. දිට්ඨිය කියලා කියන්නේ ඒ වස්තුව අභිනිවේෂ පරාමාසය කරමින් දැඩිව අල්ලගත්තාම ඇති වෙන එක. ඒක තමයි දිට්ඨිය. ඒකට වස්තුව පිළිබඳව තමයි කෙනෙක් දිට්ඨිය උපදවන්නේ. හැබැයි වස්තුව කියන්නේ දිට්ඨිය නෙමෙයි. මේ දෙක දෙකක්. අඤ්ඤා දිට්ඨිය අඤ්ඤා වස්තු මේ දෙක දෙකක්. එකක් නෙමෙයි. එතකොට සත්වයක් හෝ කෙනෙක් හැටියට හමුවන කම ඒක අවිද්‍යාව පැත්තෙන් එන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අවිද්‍යාව අප්‍රහීන නිසා උන්වහන්සේට ස්කන්ධ පංචකය පිළිබඳව රැවටීම තියෙන්න පුළුවන්. හැබැයි ස්කන්ධ පංචකය කෙනෙක් කියලා අවිද්‍යාව මත රැවටුණා කියලා උන්වහන්සේට ඒක දික්ටි මට්ටමකට ආත්මයක් තියෙනවා කියලා ආත්ම භාවය පිළිබඳව සංඥා චිත්ත දික්ටි වශයෙන් යන්නේ නැහැ. හැබැයි කෙනෙක් කියලා රැවටීම තියෙන්න පුළුවන්. මේ අම්මා තාත්තා දුව පුතා මේ විදිහට කෙනෙක් විදිහට රැවටෙනකම අවිද්‍යාව අප්‍රහීන නිසා උන්වහන්සේට තියෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඒක නැති වෙලා නැහැ. එනිසා තියෙන දේවල් ඉන්න අය ගැන කැමැත්ත උපදින්න අකමැත්ත උපදින්න පුළුවන්කම තියෙනවා. එනිසා සෝවාන් ආරයන් වහන්සේට කෙනෙක් ඉන්නවා කියන එක තියෙන්න පුළුවන්කම තියෙනවා. අම්මා තාත්තා දුව පුතාදී වශයෙන්. හැබැයි මේ රූපය ආත්මයක් හෝ මේ නාම හිත ආත්මයක් කියලා ඇති කරගන්න කම. අන්න ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහීන. සප්‍රශ්නය අහනකොට අපිට පුද්ගලයෙක් කියන එකෙන් අදහස් කරන්නේ ආත්මය කියන එක නම් අන්න ඒක සෝවාන් ආරයන් වහන්සේට නැහැ. හැබැයි උන්වහන්සේට කෙනෙක් හැටියට හම්බ වෙනවා. අම්මා, තාත්තා, දුව පුතා ආදී ලෙස රූපෙහි ඇති වෙන මුලාව ප්‍රහීන නැහැ. ඒක අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. ඒක අත්වාද, ditthිය හෝ විපල්ලාශය නෙමෙයි. ඒක නිසා අන්න එතනින් අපිට පුළුවන් ඒක වෙන් කරලා හඳුනා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. මීළඟට යොමු වෙලා තියෙනවා සෝවිසි ප්‍රත්‍යයන් අතරින් සෑම සිතකටම ප්‍රත්‍යවන ප්‍රත්‍යයන් කීයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සූවිසි ප්‍රත්‍යයන් අතර හැම හිතකටම ප්‍රත්‍ය වෙන ප්‍රත්‍යයන්. ඒකට මේ ප්‍රශ්නය පිළිබඳව අපි බැලුවාම සූවිසි ප්‍රත්‍යයන් අතර හැම හිතකටම ප්‍රත්‍ය වෙන ප්‍රත්‍යයන් පිළිබඳව එක හිතක යෙදෙන ප්‍රත්‍ය ප්‍රමාණය අපිට සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් උපරිමය අපිට ගත්තොත් 15ක් 16ක් වගේ ප්‍රමාණයක මට මතක හැටියට යෙදෙන්නට පුළුවන්කම තියෙනවා සූවිසි ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍ය විභාගයේ. එතකොට අපි ප ဋ ාහන දේශනා මාලාව තුළදී ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරනවා. ආරම්මණයක් හැම හිතකටම තියෙන්න බෑ. ආරම්මන ප්‍රත්‍ය හැම හිතකම යෙදෙනවා. ඊළඟ අනිකුත් ප්‍රත්‍යයන් දිහා බැලුවාම අපි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ස්කන්ධයන්ගේ අඤ්ඤමඤ්ඤතාවය හැම හිතකම තියෙන්නට ඕනේ. නිස්සය ප්‍රත්‍ය තියෙන්නට ඕනේ. උපනිශ්ෂය ප්‍රත්‍ය තියෙන්නට ඕනේ. ස්කන්ධයන්ගේ නිස්සය නිස්සිත භාවය තියෙන්නට අවශ්‍යයි. සහජාත බව තියෙන්නට ඕනේ ස්කන්ධයන්, චිත්තචෛසික ධර්මයන්ගේ සහජාත බව. සහජාත ප්‍රත්‍ය හැම තැනකම තියෙන්නට අවශ්‍යයි. මෙන්න මේ විදිහට හැම තැනකම තියෙන්නට අවශ්‍ය ධර්ම පිළිබඳව අපිට වෙන් වශයෙන් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ආරම්මන ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය, සමානන්තර ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, පච්චාජාත ප්‍රත්‍ය, නිස්සේ ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, සංප්‍රයුක්ත ප්‍රත්‍ය, විප්‍රයුක්ත ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය මෙන්න මේ ආදී ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපි ගත්තාම බහුල වශයෙන්ම සිත්වල උපදින මේ එක සිතකට ප්‍රත්‍යවන්නට පුළුවන් ප්‍රත්‍ය විදිහට අපිට මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට ප්‍රධාන වශයෙන්ම පුළුවන්කම තියෙනවා. මේවා බොහෝ කොට එක සිතක යෙදෙන්නට පුළුවන්කම තියෙන දේවල් හැටියට මේකට අපිට මට මතකයේ ඇටියට ජීවිතේන්ද්‍රය ආදී යෙදෙන නිසා ඉන්ද්‍රිය ප්‍රත්‍යයත් යෙදෙන්නට පුළුවන්කම තියෙනවා ඒ විදිහටම. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රත්‍ය ධර්මයන් එකසිතක් උපදවන්නට බලපෑම් ඇති කරන්නට පුළුවන් සිත් හැටියට මේ බොහෝ සිත්වලදී අපිට දකින්නට පුළුවන් මේවා සමහර අවස්ථාවලදී මේ එක එක ප්‍රත්‍යෙහි යෙදීම අඩුවන්නට පුළුවන්කම තියෙනවා. අපි ගත්තාම ක්‍රියාසිත ආදී දේවල් වල ආවර්ජන ක්‍රියාදී දේවල් පහළ වෙන අවස්ථාවන් වලදී ඊට පස්සේ අපි චිත්ත වීතියක සිත් විදියට ගත්තාම මේ භවංග චලන උපච්ඡේද වගේ අවස්ථාවන් දිහා ගත්තාම මේ වගේ අවස්ථාවන් වලදී මේ ඇතම් දේවල් එලෙස කතා කරන්නට බැරි අවස්ථා තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කළොත් කලසුදු කර්මයක් සිදු වන හැටි උදාහරණයක් මම පැහැදිලි කර දෙන්නට කියලා. දැන් ඔබ දානයක් පූජා කරනවා. දානයක් පූජා කරන්න යනකොට ඔබට දානය පූජා කරගෙන යනකොට හිතේ වික්ෂිප්ත බවක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිතන්නකෝ දානයක් පූජා කරගෙන යනකොට මේ කෙනෙක් වරදක් කරනවා කවුරු හරි. ඔබට හිතේ අමනාපයක් උපදිනවා. අමනාපයේ කුසල අකුසල. අකුසල බෑර කුසල සිත් රාශියක් නැද්ද තමයි අකුසල වීති પરම්පරාවක් තිබුණේ. ඒකට එකම කර්මය ඇතුලේ ඔබට කුසල අකුසල මිශ්‍රිතව සිද්ධ වුණා කියලා කියන මේ පොදු චිත්‍රය ඇතුලේ අපි කුසලයක් කියලා පෙන්වනට ඒක ඇතුලට ලං වෙලා බලනකොට හිතේ විසිරීම තියෙනවා. අපි කලබලයටපත් වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? උද්දච්චය වැඩි වෙලා. හිත විසිරිලා කුසල් සිත් නෙමෙයි. අකුසල් සිත්. ඒකට ඒවා සුදු කර්මද කළු කර්මද? කළු කර්ම. අන්න ඒ විදිහට කළු සුදු මිශ්‍රව තමයි බොහෝ වෙලාවට කර්ම කෙරෙන්නේ. කුසලයන් කාමාවචර කුසල් අපි කරනකොට වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ කළු සුදු මිශ්‍ර කර්ම හැටියට තමයි ඒ වගේ මට්ටම් වලදී සිද්ධ වෙන්නේ ධ්‍යාන මට්ටම් වලට යනකොට අන්න සුදු කර්ම විතරක් සම්පූර්ණ වෙන මට්ටමකට බොහෝ කොට යනවා බොහෝ කලාතුරකින් කාමාචර කුසලයේ බලවත්ම අවස්ථාවන් වෙනකොටත් සුදු කර්ම පමණක් තියෙන්නට පුළුවන්කම තියෙනවා පංචාංගික ඥාන ලක්ෂණ ඒ කුසල් සිතේ බලවත් වීම තුළ ඊට පස්සේ ඇසින් අපි දකින වර්ණ සතහන බාහිර ආරම්මන වර්ණ සතහනද නැතිනම් චක්කු ප්‍රසාදයේ හැකියාව මත හදන වර්ණ සටහනද ඒ චක්කු ප්‍රසාදයේ හැකියාව මත හදන වර්ණ සටහන නම් එහි තේරුම අපි කිසිදාක බාහිර වර්ණ සටහන දැක නැති බව නේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඇත්තටම අපි දකින්නේ බාහිර තියෙන වර්ණ සටහනමයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ අපි දකින්නේ චක්කු ප්‍රසාදය ගෝචර කරගන්න පුළුවන් වර්ණ සටහනයි. අපි දකින්නේ චක්කු ප්‍රසාදේ ගෝචර කරගන්න පුළුවන් වර්ණ සටහන. ඒ නිසා තමයි ඇහැ නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැ ගැනවත් කතා කරන්නේ නැත්නම් මේ දෙකම වෙන් කරන්නට බැරුව තියෙන දෙකක්. ඒ නිසා ඇහි මට්ටමට රූපය දකිනවා. රූපය ගැන අපි දැනගෙන තියෙන්නේ හැම වෙලාවකදීම ඇහි හැකියාව අනුව තමයි. එතකොට අපි ඒ රූප නිමිත්ත ඇහි ඉපදුනා කියලා කියන්නේ නෑ බාහිර ඒබඳු සතහනක් එන්නේ නැත්නම් ඒබඳු ආකාරයේ හැකියාවක් උපදවන ගතියක් එන්නේ නැත්නම් ඇහැට පසිත වීමක් නැත්නම් එහෙම දැනීමක් උපදවන්න බෑ. ඒ නිසා එහෙම පසිත වීමක් තියෙනවා ඇහැට. හැබැයි පතිත වීම තියෙනකොට එයා ගෝචර කරගන්න එයාට පුළුවන් හැකියාව තියෙන කොටස විතරයි. එතකොට ඒ කොටස ආවේ බාහිර රූපේ කර රූපේ තුලින් ආපු දෙයක් නේ. එතකොට අපිට බාහිර ඇත නැත කියන තැනකට අපි යන්නේ නැහැ මේ මේ ප්‍රත්‍යවීම නිසා හටගත්ත කියන තැනකට තමයි යන්නේ කොහොමත් අපි බාහිර තියෙන බාහිර තියෙන ධර්මයේ දැක්ක කියන්න පුළුවන් කමක් නැහැ හේතු නිසා හටගත්ත ධර්මයක් ඒක ඇහැ රූප චක්කු විඥාන කියන හේතු නිසා හටගත්ත දෙයක් තුන්දෙනාගේ එකතුව කියන තැන ආහාර ප්‍රත්‍ය කියන තැන මේ ප්‍රත්‍ය සමவாயයෙන් ඉපදුණු දෙයක් මිසක ඒක කොයි වෙලාවකවත් තියෙන දේ පෙනුණා කියන සංඛ්‍යාවට යන දෙයක් නෙමෙයි අන්න ඒ විදිහට අපි ඒක තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙනවා නිපක ප්‍රඥාව පැහැදිලි කර දෙන්නට කියලා. නිපක ප්‍රඥාව කියලා කියන්නේ මේකට පාලියෙන් පාවිච්චි කරන වචනය තමයි නේපක්ක ප්‍රඥා කියලා. ඒ කියන්නේ අපේ භාවිත ප්‍රඥාව සාමාන්‍යයෙන් වැඩක් කරන්න යනකොට අපිට වැඩේ කරගෙන යන්න අවශ්‍ය ප්‍රඥාවක් තියෙනවා. අන්න ඒ ප්‍රඥාව තමයි නිපක ප්‍රඥාව කියලා කියන්නේ. නිපක ප්‍රඥාව නිසා තමයි අපි දන්නේ අපේ භාවනාවේ හැරවුම් ලක්ෂ්‍යය මොනවද කියලා. දැන් මගේ හිත සමාධිමත් දැන් විපස්සනාවට සුදුසුයි. දැන් මම බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. මේ ඉන්ද්‍රිය ධර්මයේ තමයි මගේ අඩු. දැන් වීරය අඩු වෙනවා. ඒ නිසා මම වීරය වඩන්න ඕනේ. අන්නේ සුදුසු අවස්ථාවන් තේරුම් අරගෙන. කොටිම කිව්වොත් මේක සරලව ඔබට තේරුම් ගන්න නම් මේ භාවනා කරගෙන යනකොට ස්ථානෝචිත ප්‍රඥාව තියනවා නම් අන්න ඒකට තමයි නිපක ප්‍රඥාව කියලා කියන්නේ. ඒ කාර්යය කරගෙන යෑමෙහි තියෙන ප්‍රඥාව. වීරය වඩන්න ඕන තැන වීරය වඩන්න ගන්නවා. සිතට නිග්‍රහ කරන්න ඕන තැන නිග්‍රහ කරන්න ගන්නවා. පග්‍රහ කරන්න ඕන තැන පග්‍රහ කරන්න ගන්නවා. ශ්‍රද්ධාව උපදවන්න ඕන තැන ශ්‍රද්ධාව උපදවන්න ඕන කියන එක ගන්නවා. මේ ආදී ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගැනීම සඳහා ඔබට උපකාර කරන ප්‍රඥාව තමයි නිපක ප්‍රඥාව කියලා කියන්නේ. ඒක නැති කෙනාට ධර්මයේ නිවැරදිව අවබෝධ කර ගැනීමක් කරන එක කරන්න බැරි දෙයක්. ඒ නිසා නිපක ප්‍රඥාව අනිවාර්යයෙන්ම ඔබ සතු විය යුතුයි. ඔබට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්නට අවශ්‍ය නම් ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අද අපිට යොමු වෙලා තියෙන්නේ ඔබට ඇතිවන ඒ දහම් ගැටලු සහ භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන ඕනෑම ගැටලුවක් අපිට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන සිද්ධ කරන්නට යෙදෙන මේ සියලු කුසල ධර්මයන් අද දවසේදී අනුමෝදන් කළ යුතු අයට අපි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම